ඉතින් පෞගිය සතිය වෙනකොට ආනාපාන සති සූත්‍රය කරගෙන දැන් මේ කොටස ප්‍රධාන කරගෙන අපි අපේ සාකච්ඡාවේ ආනාපාන සති කොටසේ අවසානයක් දැකලා තිබුණා. ඒ හරියට එනකොට මම පිළිගන්නවා ඔයයන්ට හුරු පුරුදු භාවනාවක් වුණාට ඒ භාවනාව තුළ ඒ කමඨහන තුළ ඔයයන්ට නුහුරු කාරණා කීපයක් ගොඩක් වෙලාවට නුහුරු කාරණා සමහරකට බොහොමයක් වෙන්නත් පුළුවන් මම පැහැදිලි කළා කිව්වා සහ ඒවා සූත්‍රානුකූලව ඔප්පු කරන්න කටයුතු කළා ඉතින් අර ලැබුණු ආරාධනාවට අනුව සාරාංශය වශයෙන් කතා බහ කරමු කියන එක මම කල්පනා කළා එහෙම කතා බහ කරලා අර ගියේ සතියේ අවසන් කරපු තැනට ප්‍රශ්නයක් හදාගන්න. අපි අපේ භාවනාව පටන් ගන්නකොට මේ සාකච්ඡාවේ මුලදීම වගේ මේකට අපි අවතීර්ණ වුණේ අර සාමාන්‍ය සාමාන්‍යයෙන් භාවනාවට යන කෙනෙක්ට තියෙන කරදර බාධක කියන දේවල් ටික හඳුනා ගන්න ගම. ඉස්ලාම කලේ ඒ කරදර බාධක තවදුරටත් කරදරයක් බාධකයක් කරගන්නේ නැතුව ඉන්න හිත ඒ අදහස හදා ගන්න ගම. ගොඩක් කටි කියාපු එකක් තමයි මේ හිත දුවනවා කියන ප්‍රශ්නේ. හිත දුවන එකට අමනාප වෙලා අපි භාවනාව සමහරක් විට නතර කරන්නත් පුළුවන්. නමුත් අර සාදර වෙන්න කියන ඒ ඉල්ලීමත් එක්ක ඒ උපදේශයත් එක්ක මම හිතනවා ඇත්ත ඉගෙන ගත්ත කියලා හිත දුවන එක හිතේ වැඩක් නේද කියන තැනට එන්න. දුවන එක හිතට අයිති ස්වභාවයක්. ඒක මම කරන දෙයක් හෝ මගේ බලපෑමක් නෙවෙයි කියන අදහසට එන්න ඉතුණා කියලා මම විශ්වාස කරනවා. කමඨාන් වார்த்தාවල් වල ඒවට සාක්ෂි හම්බ වුණා. එහෙම හිත දුවන විත්‍ය දැනගත්ත ගමන් අපි මොකද කළේ? හිත දුවනවා හිත පිට ගියා. කියලා කියන තැනට ආපුහාමම ඒක තවදුරටත් අපිට නොතේරි හෝ නොදැන පිට යන බවකට වඩා අපි දැනගෙන හිත පිටට ගිහිලා තියෙන ස්වභාවයක් වගේ වෙන්න උනා. ඒ කියන්නේ හිත පිට තියෙන්නේ නමුත් අපි දන්. ඊළඟට තවත් වෙලාවකදී අහන ප්‍රශ්නයක් තමයි මේ සද්ද බද්ද වලින් කියන කරදර ඒකටත් භාවිතා කළේ ඔය කියන න්‍යායම තමයි සාදර වෙනවා කියන එක. මේ තියෙන සද්දබද්ද වලට ඒ විදිහට තියෙන ඉර දුන්නාම ඒ සද්දය හෝ ඒ විදිහට අපිට මූලිකව කරදර කරපු දේ පසු කාලීනව කරදරයක් කරන දෙයක් බවට පරිවර්තනය නොවුන. තවදුරටත් ඒක කරදරයක් වුණේ නැහැ. අපිට යැපෙන්න පුළුවන්. අපිට අපේ වැඩේ කරගෙන යන්න පුළුවන්කම ලැබුණා සද්දෙත් ඒ විදිහටම තිබුණා. ඒකට ඔක වෙනස උනේ ඒක දිහා දැකපු කෝණය දෘෂ්ටි කෝණයේ වෙනස. අන්න ඒක තමයි විග්‍රහ කරන්න උත්සාහ කළේ අපේ මමත්වයේ කියන අර්ථයත් එක්ක. එහෙම කරලා භාවනාව සිදු කරන කෙනාට ස්වාභාවිකවම ශරීරයට පතිත වෙන්න, කිට්ටු වෙන්න පුළුවන්කමක් හම්බ වෙන්න ඕන අනිවාර්යයෙන්. මොකද බාහිර කරදර බාධක තවදුරටත් කරදරයක් බාධකයක් සිද්ධ නොවෙනවා කියන තැනට අපිට හිත ගන්න පුළුවන් නම් එහෙමනම් මේ හිත බාහිරට දුවන්නේ නැතිනම් බාහිර දේවල් කරදරයක් කරගන්නේ නැතිනම් ශරීරයේ කොහෙට හරි පාතිත වෙන එක ස්වාභාවිකයි. ඒක සිද්ධ වෙන්න ඕන, ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒක ධර්මතාවයක්. ඔතනදීත් අපිට වෙච්ච කරදරේ තමයි අපිට කරන්න හිත තියෙන ආනාපානයට හිත යන්නේ නැහැ. ශරීරයට හිත යන්න පටන් ගත්තා. සමහර විට වේදනාවල් වලට හිත යන්න ගත්තා. එතකොට අර මූලිකව පුරුදු කරපු සාදර වෙනවා කියන දක්ෂතාවයේ තියෙන කෙනාට ආපහු උගන්වන්න දෙයක් තිබ්බේ නෑ මේකෙදිත් කරන්න තියෙන ඒහපංකමම තමයි කියලා උගන්වන්න ඕන උනේ නෑ එහෙම නැති වෙනකොට ඒ බව කියන්නත් උනා. හැබැයි ඊළඟට එතනදී තව එකතු කරන්න ඕන දෙයක් තිබ්බා. සමහර විට අපි හිතනවා නම් ශරීරයේ අභ්‍යන්තරයේම දැනගන්න ඕන කියලා. භාගදා අපිට තේරෙන්නේ පිට විතරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයේ මතු පිට ස්වභාවය විතරක් වෙන්න පුළුවන්. නමුත් අපේ මනාපය සහ උමනාව අභ්‍යන්තරය නිරීක්ෂණය කරන්න හෝ විමර්ශනය කරන්න නම් තියෙන්නේ ඒ මනාපය කියන දේ තමයි අපිව කරදරයට පමුණුවන්නේ. ඒකින්ද අපි ඉගෙන ගන්න පටන් ගත්ත අර ඉවසීමේ කියන ගුණය චුට්ට චුට්ට ලං කර ගන්න. එහෙම නැත්නම් සමාධියේ ලක්ෂණ ටික එකතු කර ගන්න උත්සාහකන්ත උත්සාහවන්ත වුණා අපේ භාවනාවට කොහොමද? ඒ දැනෙන දේ දැනගන්න ඒ දේ අනුමත කරන්න ඉගෙන ගන්න. අන්න ඒකත් එක්ක අපි එළියට ගත්ත වචනයක් තමයි අපි චුට්ට චුට්ට කිට්ටු වෙනවා කියලා අර යථාලාභ සම්පූර්ණ කියන ගුණයට. ලද දෙයින් සැනසෙනවා කියන තැනට එන්න පටන් ගත්තා. මන්ට ඕමනා දේ කරන්ට යනවට වඩා. ඒක තව විස්තර කළා ශරීරයේ මතු පිට නම් තේරුණේ. ඒ මතු පිට තේරෙලා ඒ ඉන්න මොහොත කාලය මොහොතවල් දෙකක් කරගන්න හෝ කාලය වැඩි කරගන්න කියන යෝජනාවත් එක්ක ඊළඟට ගියාප එක තමයි ශරීරයේ මතු පිටින් මේ මුළු ශරීරය පුරාවටම යන්න පුළුවන් වෙන තරමේ පුහුණුවක් කරන්න. මුළු ශරීරය පුරාම තමන්ගේ සිහියෙන් ස්පර්ශ කරන්න පුළුවන් වෙන තරමට භාවනා වඩන්න. ඒත් එක්ක අපිට ඔන්න පේන්න පටන් ගත්ත ස්වාභාවික විදිහටම ශරීරයේ අභ්‍යන්තරය තාම මේ පිරිසිදු කරගෙන යන්නේ අර සිහියට ප්‍රධාන තැන දෙනවා කියන කොටසට තමයි. ඊට පස්සේ ශරීරයේ අභ්‍යන්තරයේ තේරෙන්නත් උනහම අර මූලිකව ශරීරයේ මතු පිට අහුණා නම් ඒ මතු පිට කොටස මුළු ශරීරේ පුරාටම වර්ධනය කරගන්නකම් ඉවසන්න පුළුවන් කමක් තිබුණා නම් අන්න ඒ කෙනාට ශරීරයේ අභ්‍යන්තරයේ වේදනාවන් වලින් හරි ඔය හද ගොරෝසු දේවල් වලින් හරි සියුම් මෘදු සහැල්ලු දේවල් වලින් හරි තේරෙන්න වුණාම ඊළඟට එයා අවබෝධ කරගනීවි තේරුම් ගනීවි මේ කියන ශරීරය ඇතුළ තුලත් ඔය විදිහට යන්න පුළුවන් උපරිම දුර යන්න ඕනේ. එන එක්තරා එක්තරා කොටස් වලට විතරක් අපිට අපේ සිහිය පවත්වන්න හෝ සිහිය ව්‍යාප්ත කරන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. නමුත් දක්ෂ වෙන්න ඕන ඒක මුළු ශරීරය පුරාම වර්ත. අන්න එහෙම කරගන්නකොට ශරීරය අභ්‍යන්තරයට ආපුවාම අපිට හුස්ම තේරෙන්න පටන් ගන්නේවි. උවිත කලනුත් තේරෙන්නත් පුළුවන්. නමුත් හුස්මටම ඇවිල්ලා ඉන්න ටිකක් අමාරු වෙනවා. කොහොම නමුත් ශරීරයට මොන විදිහකට හරි ආපු කෙනාට හුස්ම තේරෙනවා නම් ඒක සමහර විට ආනාපානයේ තුල තියෙන ওই ආස්වාසයම නොවෙන්නත් පුළුවන්. බගදා ප්‍රාස්වාසය වෙන්නත් පුළුවන්. බගදා ආස්වාසය සහ ප්‍රාස්වාසය අතරමැද වෙන්නත් පුළුවන්. සමහරකට ඒ දෙකේ අතරමැද තියෙන පොඩි හිඩසක් තියෙන්නත් පුළුවන්. එහෙම එකක් වෙන්නත් පුළුවන්. සමහරකට අරතරමට මුළු ශරීරයම මෘදු සැහැල්ලු කරගන්න පුළුවන් කමක් දක්ෂකමක් තියෙන කෙනෙක් නම් ආස්වාසය දැකේ. එයාට ආශාසයක් පෙන්වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්නේ සිහියේ. එතකොට මේ හැම එකකදීම මම කිව්වේ අපේ භාවනා අරමුණ හුස්ම දිහා බලාගෙන ඉන්න එක නම් නෙවෙයි කියලා. ඒක එක්තරා විදිහක සිහිය අල්ලගන්න අපි භාවිතා කරන එක්තරා ආරක්ෂක කණුවක් වගේ දෙයක් විතරයි. අපේ ප්‍රධාන අරමුණ උනේ සතිපට්ඨානය වඩන හන්දා සිහියටයි වර්තමානයේ තුල තීන දෙයටයි ඒ දෙයත් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එකටයි කොම නමුත් ඔය කියන ශරීරයට උතනට එන්න අපිට ආනාපානයම භාවිතා කරන්න ඕ ඔය විදිහට සිහියම පාවිච්චි කරන්නම නැතුව ඕනනම් අර ශරීරයේ කොටස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ ගැන කතා කළා. કોઈ ධාතු වගේ දේවල් භාවිත කරන්නත් පුළුවන්. කොහොම නමුත් ඊට පස්සේ අපි අඩිය තියෙනකොට මේ ආස්වාසිය සහ ප්‍රාස්වාසියත් එක්ක ශරීරය දැනගන්නවා කියන තැනට එනකොට අන්න ඒකෙදි ඔන්න තේරෙන්න ගනේවි මේ දෙක අතර යම් කිසි වෙච්ච ආස්වාසියේදී සහ ප්‍රාස්වාසියේදී කියන මේ දෙකේදී යම් කිසි පරතරයක් තියෙන විදියක්. කියන්නේ ආස්වාසයට ආවේනික වෙච්ච ලක්ෂණ වගේකුත් ඒක ශාරීරිකව දැනෙන තේරෙන විදිහකුත් ප්‍රාස්වාසයට ආවේනික වෙච්ච ඒ විදිහේම ලක්ෂණ වගේකුත් තියෙන විදිය භාවනාව ඇත්තටම පුරුදු කරන කෙනාට දැනෙන්න තේරෙන්න ගනී. ඒකත් එක කාලයක් යනකොට අපි සතිමත් වෙන්න පටන් ගනීවි පස්සම්බය වෙලා යන ඒ බුදු සැහැල්ලු වෙලා යන ගුණාංග ටිකට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඔය ඔක්කොම කරනකම් මම කියලා දුන්න ඊළඟ කාරණය තමයි අර ප්‍රත්‍යක්ෂාව කියන එක පුරුදු කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ නැවත මතක් කරනවා කියන එක සතිපට්ඨානයේදී අනිවාර්ය සාධකයක් කියලා. ඒකම කියන අපේ ජීවිතය අනිවාර්ය සාධකයක් වෙනවා. ඉතින් ඒ විදිහට අපි අපේ භාවනාව එදිනෙදා එදිනෙදා කරනකොට එදිනෙදා එදිනෙදා කරපු භාවනාව කොටස ගැන මෙනෙහි කරන්ට ආපස්සට මතක් කරන්න සිහිපත් කරන්න ගන්නකොට ඕකේ අපිට මතක් වෙන්නේ අපි සිහියෙන් කරපු දේවල් ටික විතරයි. ඒකත් නිසියාකාරව සිහිපත් වෙන්නේ නැතිනම් ඒක තේරුම අපේ සිහිය ඒ තරම්ම ඍජු භාවයකින් තිබුණේ නැහැ කියන එකයි. ඒක වැරද්දක් නෙවෙයි ඒක තමයි ඇත්ත. කොහොම නමුත් ওই මෘදු සැහැල්ලු ගුණ ටික ශරීරය තුල හදාගත්තාම ඒක මුළු ශරීරය පුරාම වර්ධනය කරගන්න ඕනේ කියන එක ඉගෙනුවා. අනේ ඒ තේරුම් ගත කෙනාට මුළු ශරීරය පුරාම මෘදු බවක් පීතියක් ඇති කරගන්න පුළුවන් කමක් හම්බ වෙයි. නමුත් සමහරක් වෙලාවට එතකොට තේරෙන්න පුළුවන් සමහර කොටස් ශරීරයෙන් අතුරුදහන් වෙන අන්න ඒ වගේ ලක්ෂණ. මේ වගේ වෙද්දි හුස්ම නැත්නම් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ඒ වගේ ස්වභාවයකට එනකොට අපි දකින්න දේ ඒකාකාර වුණොත් එහෙම නින්දට වැටෙන්න තියෙන ඉඩකඩ වපසරීය ඉතාම බහුලයි 99ක් කියලා කියන්න පුළුවන් හේතු ඒකාකාර හන්ද අන්න ඒකයි මම හිතන්නේ තථාගතයන් වහන්සේ අපිට මේක මේ සබ්බකාය කතාවක් ගැන කියන්නේ නැහැ මුළු ශරීරේ පුරාම දැනගන්න ඕන කියන එක අපිට ඉඟි කරන්න යොමු කරන්න කියලා දෙන්නේ ඒකයි කියලා මම විශ්වාස කරනවා. මොකද එතකොට අපේ හිතට විවිධත්වයක් තියෙනවා. අර කියන අසදි ගුණය, මුරුදු සැහැල්ලු ගුණය තියෙන කම. කොහොම නමුත් යම්කිසි අවස්ථාවක් එන්න පුළුවන්. අපේ ශරීරයේ සමහර සමහර කොටස් අතුරුදහන් වෙනවා වගේ. අනේ වගේ තත්ත්ව වෙන. ඒ වෙනකොට අපි හදිසි වෙන්න නරකයි. මොකද අර අර මුලින් කියපර ප්‍රීතිසහගත මුදු මෘදු සහගත ඒ ඒ කොටසට ආවම හිත විගහාට යන්න පුළුවන් ඒ ප්‍රීති සහගත මුදු කොටසට ආසන්නයෙන් තියෙන දේවල් වලින් ඔය කියන අර අතුරුදහන් වීම වගේ දෙයක් නැත්නම් කමටහන් වර්තාවල මේව තිබ්බෑ එහෙම දෙයකට අත්පවන්න පුළුවන් නමුත් හදිස්සි වෙන්න නාකයි අර ගාවිපමා සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ දේශනා කළා වගේ ඒ තියෙන කොටස පරිපූර්ණ වඩනකම්ම ස්වාභාවිකවම කරනකම් ඒක වඩන්න ඕන පුරුදු කරන්න ඕන. කොහොම නමුත් ඔය කියන අතුරුදහන් කිරිල්ල කියන එක හොඳටම කරගන්න පුළුවන් වුණා නම් මුළු ශරීරය පුරාවටම ඒකේනා භුක්ති විඳීවි ශරීරයේ බිඳුවක් වෙච්ච ශරීරයේ ශූන්‍ය වෙච්ච පුදුමාකාර විදිහේ චිත්‍රයකටත් අඳින්න බැරි විදිහේ මා පුදුමාකාර අපි කියමු ආස්වාද ජනක කියලා. අන්න ඒ වගේ වටපිටාවක් අත්විඳින්න පුළුවන්, භුක්ති විඳින්න පුළුවන්. සමහර කෙනෙකුට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක මේකයි. කොහොම නමුත් ඔය කියන ප්‍රීතිසහගත කොටසට හෝ අඩුම තරමේ එන්න පුළුවන් කමක් තිබ්බනම් අර කියන සුඛසහගත කොටසට එන්න පුළුවන් කමක් නැතිවෙන්න පුළුවන්. අපි අර පුරුදු කරපු ප්‍රතිවේක්ෂාව කියන ගුණය එහෙම නැතිනම් අර ආපස්සට මෙනෙහි කරනවා කියන එක ගුණය ඔන්න ප්‍රයෝජනවත් වෙන කාලේ එනවා භාවනාව තුලදීම ඊට කලින් අපි මේක භාවිතා කළේ භාවනාව කළාට පස්සේ අර කියන ප්‍රීතිසහගත ඒ ස්වභාවයන් වලට ආවට පස්සේ ඔන්න අපිට වටපිටාවක් සකස් වෙනවා ඒ ප්‍රීතිය මත පිහිටලා ආපස්සට මෙනෙහි කරන්න එතකොට මේ මෙනෙහි කරන එක සූත්‍රයට දාලා බලුවාම මට ඒක ඔප්පු කරන්න ඕන වුණා. එහෙම කරන එක සාර්ථකයි සහ සාධාරණයි කියලා. අන්න එතනටයි අර ඉන්ද්‍රිය සංයුක්තයේ තියෙන අති ඉන්ද්‍රිය ගැන කියන වචනය ඇතුළට කළගත්තේ. ඒක තමයි චිරබ චිරකතම්පි චිරබහසිතම්පි සරිතානුසරිතා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. සිහියේ තියෙන ලක්ෂණයක් තමයි මෙයයි කලේ මෙයයි සිදුුනේ මේ විදිහටයි හැසිරුනේ මේ විදිහටයි වැඩ කටයුතු කළේ කියන මතකය. එතකොට අපි භාවනාවේදී ඔන්න ඔය කියන දේ වගේ එකක් ඒ කියන දෙයක් ඒ කියන ස්වභාවයක් ආපස්සිට මෙනෙහි කරන්න පුළුවන් තැනකට අවිල්ලා තියෙනවා අර ප්‍රීතිය මත පිහිටලා. ප්‍රීතියට කලින් මේක කරන්න ගියොත් එහෙම අපි හැඟීම් බර වෙන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට ඕන ඕන විදිහට මේක ඉංග්‍රීසියෙන් කියනවා ජජ්මන්ටල් කියලා. මේක ගැන තීන්දුව తీරන ගන්න යන්න පුළුවන්. ඒකත් එක්ක වෙන වෙන දේවල් කල්පනා කරන්න පුළුවන්. නමුත් අර ප්‍රීතිය කියන සුඛසහගත මට්ටම තුල ඉඳලා එහෙම නැත්නම් සුඛය කියලා කියන මට්ටම තුල ඉඳලා ආපස්සට මෙනෙහි කරනකොට අපේ හිතට ඉවසීමක් කියනවා. අපි ඉවසීම මත පිහිටලායි ඒක කරන්නේ. අන්න එහෙම වුණාම ඔන්න පටන් ගත්තා. අන්න එහෙම වුණාම අපිම මෙනෙහි කරන්න පටන් ගන්නවා භාවනාව තුළ මුලදී අර සුසුම්පද දකිනකොට හෝ සද්දය ඇහෙනකොට හෝ හිත දුවනකොට ඒක පිටිපස්සේ තිබිච්ච තව මොනවා හරි සාධකයක් තිබ්බා කියලා අපිට පේන්න පටන් ගනීවි තේරෙන්න ගනීවි ඔකට මම කිව්වා අපිව අර පඹේක් වෙන්න යනවා අපිව රවට්ටනවා අපි ඕනෝන විදිහට හසුරවන්න දඟලනවා කියලා ඒ දඟලවන හසුරවන්න හදන ඒ ස්වභාවයන් ටික තේරෙන්න පේන්න ගන්නකොට අපි මුලින් මොන්න භාවනාව තුළ ඉස්සෙල්ලම කරાવી ඒ ඒ කියන ඒ ඒ හැම දෙයක්ම දකිනකොට ඒ භාවනාව තුළ දේවල් වෙනකොට ඒ පිටිපස්සෙන් ඉඳලා අපිට කතා බහ කරලා මෙහෙම කරන්න මෙහෙම හිතන්න ඕක හරි නෑ මේක හොඳයි මෙහෙම මෙහෙම කියලා ඒ කියාපු හිත දැක දැක මේකේ මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා කියන එක දැක දැක බල බල භාවනාව පරණ විදිහට කරන්න ඉගෙන ගන්න. හැබැයි මම පුතා මුලදී එහෙම දෙයක් මේකේ තියෙන විදියවත් අපි දන්නේ නැහැ. පහුගිය දවසේ කොයි වෙච්ච ධර්ම සාකච්ඡාවක මම මේ මෑණියත් එක්ක කිව්වේ ඒක හරියට gedara ඉන්න කෙනෙක් ඇඳුමක් අඳිනකොට ඇඳුමක් ඇඳලා ඉන්න අපි දකිනකොට සමහර විට අපි අකමැති නම් ඒ ඇඳුම ඇඳලා ඉන්නවා දකින්න. ඒ ඇඳුම දැක්කපු ගමම් ඒ කෙනා ඒ ඇඳුම ඇඳන් ඉන්නවා දැක්කපු ගමම අපේ හිත අපිට කතා කරලා කියනවා ඕකට අමනාප වෙනවා. බයින්ද කනට ගහන්න. ඒක ඉරවිසි කරන්න. එහෙම නැතිනම් ඒකට හොඳ කියන්න ඕන, ಗುಣ කියන්න ඕන, සාදර වෙන්න ඕන, සාදර වෙන්න ඕනත් වඩා ಗುಣ කියන්න ඕන, මොකක් හරි යන්නේ වගේ. එහෙම හිතන්නත් පුළුවන්. එතකොට ඒ ඒ කියන සිතුවිල්ල හෝ ඒ කියන මානසිකව අපි අර තල්ලු කරපු ඒ දෙයට අනුව ඔන්න අපි අර කායිකව වාචිකව වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. හැබැයි අර කෙනාගේ අදහස වෙනම එකක් වෙන්න පුළුවන්. ඒක අපි ඇත්තටම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේදී සිද්ධ වෙන දෙයක්. ඔක ඇහැට දකින රූපයටත් එහෙමයි, කනට ඇහෙන ශබ්දයටත් එහෙමයි, නාසයට දැනෙන ගඳ සුවඳටත් එහෙමයි, දිවට දැනෙන රසයටත් එහෙමයි, ශරීරයට දැනෙන ස්පර්ශයටත් එහෙමයි. අවාසනාවකට අපේ හිතට නරමුණ නැහැ. හරියට ඒක තේරුම් බේරුම් ඇති කර නොගන්නා හින්දා ප්‍රතිචාර දක්වන්න යනවා. කොපමණ කිව්වේ ප්‍රතිචාර හරහා. කොහොම හරි භාවනාව තුළදී අපිට හම්බ වෙනවා මේ වගේ උගුලක් මේක ඇස්සේ තියෙනවා කියලා. ඒ උගුල ওই තණ්හාව නැත්තම් අපේම තියෙන උමනා එපාකම් කියන උගුලයි මේ. ඒක තමන්ම හදාගත්තු උගුලක්. අන්න ඒක දැක දැක මෙහෙම ප්‍රචාරයක් තියෙනවා කියලා දැක දැක මුලින් අපි කොහොමද ඕකට වැටෙන්න යන්නේ. උදාහරණයක් ඇරෙට කියනවා නම් සද්දයක් ඇහෙනකොට අපි මනාප සද්දයක් නම් ඇහෙන්නේ භාවනාව තුළදී. අපේ හිත කිව්වත් එහෙම ආයෙනම් මේක අහගෙන ඉන්න ඕන ටිකක්. මේක මේක හොඳයි. මේකට මේකට කැමති වෙනවා. එහුණත් අපි කැමති ඒ සද්දේටම තවත් වෙලාවකදී අපි අමනාපයක් ඇති කරගත්ත කියන්නේ අපේ හිතේ මනාපයක් තිබෙන්නේ නැහැ කියන්නේ. ආ එතකොට අපි ඔන්න අමනාපයි මේ. නෑ මම කැමති නෑ මේක. ඊයේ කැමති වුණා තමයි අද බෑ. අපේ ජීවිතවල තියෙන දේවල්. ඊට පස්සේ භවනාව තුළදී අපි මොකද කරන්නේ? අපේ තියෙන මේ සාංශාරික කුරුද්ද මේ තණ්හාවේ ලක්ෂණය දකින්න පටන් ගන්නවා. එතකොට අපි ජීවත් වෙන්නේ තනියෙන් නෙවෙයි කියන එක තමයි උතනින් මම කියන්න උත්සාහ කළේ. තණ්හායේ දුතියෝ පුරිසෝ දීගමද්දාන සංසරං කියන ගාථාවේ හැටියට. තණ්හාව කියන දෙවැන්න අපේ පිටිපස්සේ ඉඳලා අපිව තල්ලු කරනවා. අපිව දක්කනවා. අපිව ඇත්තම කියනවා රූකඩයක් කරනවා. හඹෙක් කරනවා නේ රූකඩයක් කරනවා අපේ නටවන. එතකොට චිත්ත සංකාර පරිසංවේදී කියන ආකාරයට භාවනාව කරගෙන යන කෙනාටයි නෑ. ආපස්සට මෙනෙහි කරන කෙනාට. ඒතරම් භාවනා කරන කෙනා තමයි ඒ කෙනාට තමයි ඔය කියන උගුල පේන්න පටන් ගන්න හැටියට අපි විග්‍රහ කළේ. පස්සේ කාලෙකදී භාවනාව තුලදී මේ ඉගෙන ගන්නවා. ඒ වගේ හිත ඇතුලේ කියන අර වගේ තල්ලු කිරීමක් තියෙනවා කියන එක දැක දැකම එහෙම තල්ලු කිරීමක් තිබ්බා වුණාට ඒකට ප්‍රතිචාර නොදක්වා ඒක හොඳ පැත්තට වෙන්නත් පුළුවන් නරක පැත්තට වෙන්නත් පුළුවන්. ඒක පැත්තකටවත් ප්‍රතිචාරයක් නොදක්වා ඒ දෙක දිහාම බලාගෙන ඉන්න පුළුවන් තැනකට එනවා. මම ආයි කියනවා මුලදී භවනාව කරගෙන යනකොට සද්දයක් ඇහෙනකොට ඒ සද්දෙට එක්ක අපිට මනාප වෙන්න කියලා හිත කිව්වා. එක්ක අමනාප වෙන්න කියලා හිත කිව්වා. උවිතත් කලින් එහෙම එහෙම එකක් තිබ්බද කියලා අපි දන්නේ නැහැ. මනාප වුණා එක්ක අමනාප වුණා කියලා. මම පස්සේ තේරෙන්න පටන් ගන්නවා මනාප වෙන්න මොහොතකට කලින් මනාප අමනාප වෙන්න මොහොතකට කලින් ඒකට වෙනම අර කමාන්ඩ් එකකට ඒකට වෙනම විධානයක් දීමක් තියෙනවා. අන්න ඒක අල්ලන්න පටන් ගන්නවා. එතකොට ඊළඟ අවධියේදී අපි මොකද කරන්නේ? ඔය කියන අර කරදර බාධක තියෙන ඒ ඒ කරදර බාධක කරන්නේ නැත්නම් අපි පාලනය කරන්න හදන ඒ කාරණා ටික දැක දැකම ඒක එක පැත්තක් තියෙනවා කරදර කරන්න හදන අනිත් පැත්ත තියෙනවා මේක සමාදානය කරන්න හදන ඔය දෙක දිහාම බල බල භාවනාව කරගෙන ඉන්න. අනේ එතකොට මෙයාට පේන්න ගන්නවා හරියට මඩ ගොහරුවක් වගේ තමයි මේක ඇතුළ පුදුමාකාර විදිහේ අර වොමනා එපාකම් වලින් පිරීලා ඒවා එහිට යනවා මෙහිට යනවා දකින් දකින් දේ අල්ලන්න හදනවා එක්ක එපා කියනවා අන්න ඒ වගේ මහා මඩ ගොහරුවක් වගේ ස්වභාවයක් දකින්න ගන්නවා භවනාව තුල. ඔකට ගොඩක් වෙලාවට ගොජ දානවා කියන වචනේ භාවිත කරනවා. හැබැයි මේක දකින්නේ අපි මේක ඇතුළට වෙලා බලාගෙන ඉච්චොත් නෙවෙයි. මේකට දුරින් ඉඳලා බැලුවොත් තමයි අපිට පේන්න පටන් ගන්න. ඒක හිත දැක දැක ප්‍රතිචාර නොදක්වා ඉන්නවා කියන ස්වභාවයටයි අපිට තවුනේ. ඔන්න ඔය වගේ තැනක් ගැනයි මේදල් හාමුදුරුවර කියවුවේ. අපක්ෂපාතී නිරීක්ෂකයා කියලා. මෙහෙම වුණාට පස්සේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම අරගෙන බලනකොට ඒ ඉගැන්වීම තුල කියලා දෙන්නේ ඒ කියන ගැටලු ටික අර අභිමෝදේ කියලා කියන ඊළඟට ඊළඟට සමාහිත සංයුක්ත මම හිතන්නේ ඒව හරි සාධාරණ වෙනවා අපි ගොඩක් වෙලාවට අපේ හිතේ පළපදියම් වෙලා තියෙන tempat වෙලා තියෙන අපිට දුක හිතෙන කාරණා ටික අපිව හිර වෙන කාරණා ටික අපිව අපි අපහසුතාවයට පත් වෙන කාරණා ටික. නමුත් තථාගතයන් වහන්සේ අපිට උගන්වනවා නැත්නම් ඉගෙන ගන්න කියලා කියනවා. නෑ පුතා ඕකේ හිත කුල්මත් වෙන කාරණා වගේක් තියෙනවා. හිත සන්තෝෂ වෙන කාරණා වගේක් තියෙනවා. වගේම ප්‍රශ්නේ නිදහස් වෙන කාරණා වගේක් තියෙනවා. එමෙන්නත්නම් ඒ තියෙන ඒ තියෙන වටපිටාව සමතුලිත කරන්න පුළුවන් සමාහිත කරන්න පුළුවන් කාරණා වගේක් තියෙනවා. ඕම් ඔය ටික අපි භාවනාව තුළදී ඊළඟට ඉගෙන ගන්නවා. හැබැයි මේ දැන් ඔක්කොම මේ ටික කරන්නේ අර කියන කමඨහන ගැන ආපස්සට මෙනෙහි කිරීම මතරයි. ඒ කියන්නේ භාවනා කරන කෙනා මේ වගේ තැනට ආවට පස්සේ එයාට මුළු ශරීරයම ප්‍රීති සංගත විදිහට ඉන්න පුළුවන්. කොහොම මුළු ශරීරයම එක්ක නැති කරගන්නවා. කොහොම නමුත් එහෙම වුණහම මෙයා මොකද කරන්නේ? භාවනාව තුළ එදා දවසේ භාවනාව තුළ මෙයා ආපස්සට මෙනෙහි කරනවා. ආපස්සට මෙනෙහි කරලා ඒ ඒ ඒ ආපස්සට මෙනෙහි කරනකොට එයා අනිවාර්යෙන් සිහියෙන් ඉන්න ඕන කෙනෙක්. ඒකයි කියන්නේ මේ වගේ තැනකට එනකොට අර මුත්තසති අසම්පජානස්ස ආනාපාන සතිය නොවන්නේ නේ මේ වගේ තැනකට එනවා නම් ආනාපාන සතිය ඇත්තටම කරන්න පුළුවන් වෙන්නේ සිහියක් තියෙන හොඳ tempක්කමක් තියෙන කෙනෙක්ටම විතරයි. කොහොම නමුත් මෙයා කොහොමද කරන්නේ ආපස්සට මෙනෙහි කරනවා එදා දවසේදී එයාට සිද්ධ වෙච්ච භවනාව තුළදී සිද්ධ වෙච්ච දේවල් වලට දක්වපු ප්‍රතිචාර මොනවද? ඒවා ඒ ප්‍රතිචාරය දක්වන්න හේතු මොනවද? ඒ හේතු වලට යට වුණාද නැද්ද කොහොමද? අන්න ඒ වගේ හොඳ විමර්ශනයක් කරනවා තමන්ගේම සංහාව ගැන. තමන්ගේම චිත්තාභ්‍යන්තරය ගැන. ඕක ගොඩාක් ලොකු ගමනක් ඇත්තම කියනවා නම් කතා බහ කරලා කියන්න නම් හරිම ලේසියි. නමුත් කරන්න හරිම අමාරුයි. වගේම ගොඩක් දීර්ඝයි. ඔය ටික ඔක්කොම කරලා අපිට ඉගෙන ගන්න කියලා කියනවා මේ ජීවිතේ සමාහිත වෙන්න පුළුවන් ලක්ෂණ වගේක් තියෙනවා. තැම්පත් වෙන්න පුළුවන් කාරණා වගේක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුළුවන් ඒ විදිහට හිතන්න පුළුවන් පැති වගේක් තියෙනවා. එහෙම එහෙම ඒ වගේ ඒ ඒ විදිහේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න පුළුවන් විදිහට කටයුතු කරන්න පුළුවන් ක්‍රම වගේක් තියෙනවා. කියලා අපිම දන්න කාරණා ටිකක් මේක ඇස්සේ තියෙනවා. ආන් ඒ ටික අපිට ඉගෙන ගන්න කියලා කියනවා. මම ඒ ටික ඉගෙන ගන්නකොට ඊළඟට අපි ඇවිල්ලා වැටෙන්නේ ධම්මානුපස්සනා කොටසටයි. ඉතින් මේ සතියේදී ධම්මානුපස්සනා කොටස තමයි අපි සාකච්ඡාවට ලක් කළේ. ඒ හැරෙට එනකොට මේ දාය හාමුදුරුවෝ කිය අපි ආපහු ඇවිල්ලා ඉන්නේ භාවනාවේ මුලට කිය. ඉතින් ඕක මට ඔප්පු කරන්නත් වෙනවා. ඒකින්ද මම අද ඒකට මූලාශ්‍රයට ගන්න සූත්‍රය තමයි එතම කියනවා නම් මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසිකේ තියෙන ආනාපාන සති සූත්‍රයත් ඊළඟට සංයුක්තනිකාය පහේ ආනාපාන සංයුක්තයේ ආනන්ද වර්ගයේ තියෙන ආනන්ද කියන සූත්‍රات අරගත්තාම ඔයත් බැලුවොත් එහෙම තේරෙවි. බොජ්ජංග ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සති සම්බොජ්ජංගයෙන් පටන් ගන්න කෙනා ධම්මවිචයට ගිහිල්ලා වීරිය පීතිපස්සද්ධිය සමාධි උපේක්ඛා කියන තැනට ගිහිල්ලා ඒ උපේක්ඛාවට ගියහම අන්න එතනදී ආපහු සතියක් පටන් ගන්නවා. ඒ කියන්නේ මම ඒ කියන උපේක්ෂාව අදනම් කරගත්ත සිහියකට මෙයා ආපහු අවතීර්ණ වෙනවා. තස්මින් සමේ සති සම්බුද්ධංගෝ ආරද්ධෝ හෝති කියලා කියනවා. එතකොට මේක වෙනත් පැත්තකින් ගත්තොත් එහෙම රවුමක් ගිහිල්ලා වගේ තියෙනවා. මයිකයි කිව්වේ අපි ආපහු ඇවිල්ලා මුලට වැටෙනවා. එතකොට හිතෙන්න පුළුවන් එහෙමනම් මෙච්චර දුරක් මේ ගමන ගියේ වැඩක් නැහැ නේද කියලා. එහෙම එකක් නෑ. හේතුව තමයි මූලික සිහියට භාවනාව පටන් ගන්න කාලේ අපේ සිහියට පාදක උනේ හේතු කාරණා උනේ හේතු භූත උනේ අපේ තිබිච්ච අපි කියමුකෝ පු탁 වෙන මනසට අපිට තිබිච්ච කුසල කුසල තියෙන සිතුවිලි ඒ ඒ වටපිටාවල් අර වේදනාවල් වලට ගිය හිත් ඒ වගේ නිදහස් වෙන දඟලපු දැඟලිල්ල සද්දත් එක වැඩ කරන්න මොනවා හරි ඒවා ඊළඟට මොනවා හරි මෙනෙහි කරා නම් ඒ ඒ දේවල් වලින් හදාගත්ත සිහියකුයි එතන තිබ්බේ. නමුත් ඒ හදාගත්ත සිහිය මට පිහිටලා අපි ධර්මතා විනිශ්චය කරන්න ඉගෙන ගත්තා. මේ දේවල් වල ඇති නැති වීම තේරෙන්න ගන්න පටන් ගත්තා. ඒක අපිට තේරෙනවා සමහරක් වෙලාවට අපේ හිතේ භාවනා කරගෙන යද්දී සද්දේ ඇහුණා ඊළඟට සද්දේ ඇහෙන්නේ නැහැ. හිත දුවනවා හිත දුවන එක නතර වෙලා. ප්‍රීතිය තියෙනවා ප්‍රීතිය නැහැ. වේදනාව තියෙනවා වේදනාව නැහැ. ඒකේ තරම සරලයි. හැබැයි ඔක තේරුම් ගන්න සිහිය තියෙන. සිහිය මේ ශරීරයට එන්න ඕන. අන්න ඒ කෙනාට ඔබ තේරුම් ගන්න පටන් ගන්නවා. අන්න එතකොට මෙයාට වීරියක් ඇති වෙන්න ඕන කොහොමදත්. මේ කියන දේ දකින්න පුළුවන් නේද ඒ වීරියත් එක්ක තමයි ප්‍රීතිය, පීති මනස කායෝපි පසම්බති, චිත්තම්පි පසම්බති, පසද්ද කායෝ සුඛං වේදීති සුඛිනෝ චිත්තං සමාධි. ඒත් එක්ක ඔය කියන ප්‍රීති සාගත ස්වභාවයන් ටික ඇති වෙන්න පුළුවන්. ඒක හිතට සැනසෙල්ලක්, හිතට නිදහසක් වෙන්න පුළුවන්. ඒ හිතේ නිදහස කායිකව ස්පර්ශ වෙන්න පුළුවන්. ඔන්න කය අසද්දි ගුණ වලින් මෘදු සැහැල්ලු වෙන්න පුළුවන්. කායික මෘදු භාවය හිතේ මෘදු භාවයකට අතපොවන්න පුළුවන්, පාර පෙන්වන්න පුළුවන්, හිතත් සැහැල්ලු වෙන්න පුළුවන්. සුඛිනෝ චිත්තං සමාධිය. ඒ වගේ සතුටින් ඉන්න හිත tempat වෙන්න පටන් ගන්නවා. එයාට හොඳට ඉවසන්න පුළුවන්කම ඇති වෙනවා. සමාධිපත් වෙනවා. ඒ කියන එකඟ භාවය රැකගන්න එකඟ භාවය පවත්වා ගන්න උපේක්ෂාවටපත් වෙන්න සිද්ධ වෙනවා එයාට අනිවාර්යයෙන්. ඔය කියන උපේක්ෂාවට එනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අන්න සිහිය අපව පටන් ගන්නවා. එතකොට බලන්න ඒ සිහිය ඒ දෙවෙනි වතාවට ඇතිවෙච්ච සිහියට පාදක උනේ අර බොජ්ජංග හතේ මූලික මූල පළවෙනියම වඩපු ඒ බොජ්ජංග හත මත පිහිටපු සිහියකුයි ඊළඟට යටි කරගන්න. නමුත් පළවෙනියම ඇතිවෙච්ච සිහියට ඔය කියන බොජ්ජංග ඇති වෙන්න කලින් ඇතිවෙච්ච සිහියට පාදක උනේ අර පු탁ෂණ මට්ටම තුල පිගව තිබිච්ච අර අර කෙලස් කොහොල් ඒ ඒ වගේ හදාගත්ත ටික. එතකොට මේ විදිහට මේක ට්‍රවුමක් ගිහිල්ලා ආපහු අර වචනාර්ථ වචනාර්ථයෙන් ආවට මුලට මේක තුල අපි ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. මුළු ශරීරය පුරාම යන්නේ කොහොමද? ඒක යන්නේ වෙනවද? ඇයි යන්නේ? මොකටද? ප්‍රීතිය කියන්නේ මොකද්ද? ඇත්තටම සිහිය කියන්නේ මොකද්ද? කායනුපස්සනාව කියන්නේ මොකද්ද? වේදනානුපස්සනාව කියන්නේ මොකද්ද? ආදී කොට මේ හැම එකක්ම ඉගෙන ගන්න පින්නතුනේ භාවනා වාස්තුවේම තමයි. අන්න එහෙම කරගත්ත කෙනා තේරුම් ගන්න පටන් ගන්නවා ආපස්සට මෙනෙහි කිරීම තුලයි තාමත් මෙයා ඉන්නේ. එතකොට ඒකට මූලික අඩිතාලම් ටික වැටුනේ අර කියන වේදනානුපස්සනාවෙන් ආරම්භ වෙච්ච ඒ ටිකත් ඊළඟට චිත්තානුපස්සනාවෙන් කොටස් කරපු අර සිද්ධ කරපු ඒ ටිකත් එක්ක තමයි දැන් මෙයා ඊ ටිකේ. එතකොට මේ පුරුදු කරන්නේ අර සිහියේ තියෙන ලක්ෂණ ටික. මොනවද? චිරකතාම්පි චිරභාත්තම්පි සරිතානුසරිත මේ පුරුදු කරන්නේ සති ඉන්ද්‍රිය. සිහිය කියන ඉන්ද්‍රියයි මේ පුරුදු කරමින් යමින් පවතින. එතකොට මෙයාට ආපස්සට හැරිලා බලනකොට ඔන්න තේරෙන්නේ පටන් ගන්න. ගී සති දේශනාවට කී ඒකයි මුලින්දලම ওই සද්දවලට සද්දවලින් සද්දවලට නෙවෙයි සද්දවලින් නිදහස් වෙන්න භාවිතා කළේ අපි ඇත්තටම මේක වෙනස් වෙනවා කියන එක තේරුම් ගත් එක තමයි. මේ කියන shabdයට ওই කියන නැත්නම් හිත දුවන එකට වෙන්නත් පුළුවන් ඒ දෙයට අපි භාවිතා කළේ විරාගය තමයි. නොඇලු නොඇලුණු හිත තමයි. එහෙම නැතිනම් ආයෙත් ඒ දේ ඇතිවීම වළක්වන්න හෝ ආයෙත් ඒ දේ පැන නැගීම නතර කරන්න තියෙන උවමනාව තමයි. Nirodhe තමයි. එහෙම නැතිනම් ඒක බැහැර කරන්න ඕන කියන අදහස තමයි. එතකොට අපි භාවනාවේ මුල ඉඳලම පුරුදු කරලා තියෙනවා ධම්මානුපස්සනාව කොටස් ටික. ඕක උතනට විතරක් නෙවෙයි මම පුතා ක්‍රියාත්මක වෙන්නේ සහ භාවිතාවට ගන්නෙ ආනාපාන සතියේ අනික් හැම කොටසකදීම ඒ හැම කොටසකීම නිදහස් වෙන්න හැම කාරණයකීම හැම ප්‍රශ්නකීම නිදහස් වෙන්න අපි භාවිතා කරලා තියෙන මෙවලම තමයි ওই කියන ධම්මානුපස්සනාව කොටස් කරන්නේ. මොකක්ද? අනිච්ඡානුපස්සී විදිහට අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍යානුකූලව දකින්න එක විරාගානුකූලව දකින්න එක හෝ නිරෝධානුකූලව දකින්න එක හෝ අතහැරීම නැත්නම් පටිනිස්සග්ගානුකූලව දකින්න එකයි අපි කතා කරන්නේ. ওই කාරණා එකක් වෙන්නත් පුළුවන් එකකට වඩා වැඩි ගාණක් වෙන්නත් පුළුවන් කොහොම නමුත් මම කියාව එක තමයි ඒ හතරම එකම කාරණාව හතර පැත්තක් කියන්නේ. ඉතින් භාවනාව අපි අවසානට කරගෙන ගිහිල්ලා කවුරු නමුත් හිතනවා නම් අහසවල් විදිහේ සමාධි මට්ටමක දැන් මම කෙලවරක ඉන්නවා කියලා. එතකොට එහෙම වෙන්න පුළුවන්. බැරි නෑ. මම පිළිගන්නවා. ඒක හරි. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒත් අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ දේ තමයි ආපහු මුලින් ඉඳලා පටන් ගන්න. සරල උදාහරණයක් මම කියන්නම් මම බලන්න අනුරුද්ධයන් වහන්සේ උන්වහන්සේට පුළුවන්කම තිබ්බලු මම හිතන්නේ තිබ්බ සෝත තිබ්බේ උන්වහන්සේට අනික ඇත්තන්ගේ කතා බහ කරන දේවල් අහන්න වගේ මම මොකක් කරේ ඉතින් මොකක් කර තිබ්බනේ හැබැයි උන්වහන්සේ ඒක තියෙනකම්ම අරහත්ත්වය සාක්ෂාත් කරගෙන නැහැ සාරිපුත්තන් වහන්සේත් එක්ක කතා කරන දේශනාවක් තියෙනවා පෙළේ වයතන්නත් හම්බ වෙලා ඇති මට අසවල් දේ කරගන්න පුළුවන්. නමුත් තාම කෙලෙස් වලින් සංසිඳුනේ නැහැ. කියලා දේශනා කරා. උන්වහන්සේ කියනවා. බලන්න කොච්චර සරලද වගේම කොච්චර ලස්සනද කියලා රහතන් වහන්සේ නමක්. දෙන උත්තරේ ඔයාට ඕක කරන්න පුළුවන්කම කියලා එකක් තියෙනවනේ. ඒක අතහරින්න. ඒකෙන් අයින් වෙන්න. දැන් අපි මේ කතා කරනවා වගේ සමාධිය කෙලවරකට ගිහිල්ලා තියෙනවනේ දැන්. ඒ එතනින් එතනින් අයින් වෙන්න බලන්න. එතනින් නිදහස් වෙන්න බලන්න. අන්න එහෙම වෙච්ච වෙලාවට මේකේ කෙලෙස් කොහොමද ප්‍රාත්මක වෙන්නේ කියන එක අපිට තේරෙන්න පටන් එහෙම නැති තාක් අපි කොහේ හරි කෙලවරක් හොයනවා. ඉමක් හොයනවා. මේකේ මොකද්දෝ ගැඹුරක් හොයනවා. ගැඹුර තියෙනවා. ගැඹුර අපි ගාමයි තියෙන වෙන කොහෙවත් නැහැ. ඒ වෙනුවට වෙනත් ගැඹුරක් හොයන්න පටන් ධර්මයේ සඳහන් වෙනවා රාතන් වහන්සේලා තමයි මාන්නය කඩන්නේ කියලා. ඇත්තටම කියනවා නම් මාන්නය කඩනවා මත් නෙවෙයි මාන්නය කැඩෙනවා වගේ දෙයක්. මේක අපිට මාන්නයක් ඉතුරු වෙන්නේ අපි අර වගේ කෙලවරක හිටියොත් තමයි. හරියට අනුරුද්ධයන් වහන්සේට වෙලා තිබ්බා වගේ. උන්වහන්සේට මාන්නයක් තිබ්බා. උන්වහන්සේට තිබ්බා ලොකු කොහොමද කියන්නේ ලොකු කමක් ආයක. අපි එහෙම කියමුකෝ. මම හිතන්නේ තරහ වෙයි කියලා මට. මට මෙහෙම එකක් කරන්න පුළුවන් කියලා. ඒ පුළුවන් කියන එක හෝ ඒ ඒ බව තියෙන තාක්කල් එයාට යන්න බෑ එතනින් එහාට. මොකද එයාගේ උමනා එපාකම් වලින් තමයි එයා ඒක හදාගෙන තියෙන්නේ. ඒක තමයි එයාගේ සීමාව. ඔය කියන කිම අපි හදාගත්තොත් කෙලවරක් තියනවා කියලා හදාගත්තොත් අන්න ඒක තමයි අපේ අපිම අපිටම කපා ගන්න වල වගේ හැටි. උපන් තථාගතයන් වහන්සේ කොයිතරම්නම් කාරුණිකද වගේම දාර්ශනිකද කියලා ආපස්සට ඇදලා දානවා මුලට. බුද්ධංග වලින් එකට උදාහරණ තියෙනවා. උපේක්ඛාවට ගිය කෙනා ආපහු මුලට ඇවිල්ලා වැටෙනවා කියන්නේ. කායනුපස්සනාව තුළින් සම්පූර්ණ බුද්ධංග හතම වැඩුවා නම් වේදනානුපස්සනාවට වැඩනකොට ආපහු මුලට යනවා කියලා. නමුත් මේ යන මුල අර මූලික මුල නෙවෙයි. ඒක ඔයයන්ට දැන් මම උත්තර කළ දුන්නා. එයා එතකොට තවත් ගොඩාක් දේවල් තේරුම් ගත්ත කෙනෙක්. ඒකට මේ ගමන තුලදී මම හරි ගරු කරන හරිම කැමති චරිතයක් තමයි සාරිපුත්තන් වහන්සේ. උන්වහන්සේගේ තියෙනවා අර පාපිස්සක් වෙන කතාවක්, දූවිල්ල වෙන කතාවක්, අං කැඩෙන කතාවක්. එතකොට මේකේ අං කඩන්න බුදුහාමුදුර අපි ගාවට එන්නේ නැහැ. මේකේ මේ තියෙන මේ මේ තියෙන උඩින් අයින් කරන්න ඔය බැහැර කරවන්න අපි පොළොට ඇදලා දාන්න දුවිල්ලක් කරවන්න කවුරුවත් එන්නේ නැහැ අපි තල්ලු කරවන්න. අපිමයි මේකට එන්නේ. අපිමයි අපි පල්ලෙහාට ඇදලා ගන්නෙ. අපිමයි නිහතමානී වෙන්නේ. අපිමයි මේ තියෙන දේෙන් සැනසෙනවා කියන තැනටපත් වෙන්නේ. ආන් එහෙම කෙනාට බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රපංච වලින් නිදහස් වෙන කෙනාටයි මේ ධර්ම කියන්නේ. හරිනේ කතාවනේ. අපි අර කල්පනා කරලා හිතලා මතලා කොහේ හරි තැනක නතර වෙලා තියෙනවා නම් දැන් අපිට තැනක් එනවා නෑ එහෙම එකක් නෙවෙයි මේක ඒ ඔක්කොගෙම නිදහස් වෙන්න ඕන කියලා. අවසාන වශයෙන් ගත්තොත් එහෙම අපිට එනවා නේද දැන් තැනක් ආනාපානය කියලා කියන්නේ විතක්ක ඡේදනයට කියලා දෙන භාවනාවක් කියන එක ඇත්ත කියලා. සමහරක් හිත අපි හිතන ආනාපානය අපි හිතාපු ආනාපානය තුළ අවසානයේදී ওই කියන අනිත්‍යතාවය අර අර අනිත්‍යතාවය ඊට පස්සේ විරාගය, නිරෝධය සහ පටිනිස්සග්ගය කියන මේ කාරණාවන් ටික අපිට තේරෙන්න ගන්න පුළුවන් මෙනෙහි කරන්න ඕන කාරණා හැටියට. එහෙම නැත්නම් අලුතෙන් කල්පනා කරන්න ඕන දේවල් හැටියට. නමුත් එහෙම එකක් නැහැ. මේක භාවනාව තුළ අපි සිද්ධ කරලා තියෙන කාරණාවක්. නමුත් ස්පර්ශ කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ආන් එහෙම බලනකොට අපි කිට්ටු වෙනවා බුදු පියාණන් වහන්සේගේ ඒ අර කියපු පරම සත්‍ය පැත්තට අර නැචකින්ච ලෝකේ උපාදීයති කියන නහේ ආතාපි සම්පජානෝ සතිම මේ හැම එකක් දිහාම කෙලස්තාවන වීරියෙන් යුක්තව සිහියෙන් යුක්තව බලාගෙන ඉන්න වෙනවා කියන්නේ ඒත් එක තවත් කාරණාවක් මම කියන්නම් දේශනාව නතර කරන්න කලින් මේ දහමට පළවෙනියෙන්ම පැමිණෙන කෙනාට මොනවද කරන්නේ කියලා අහන තැනදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආ සතර සතිපට්ඨානේ වඩන්ටි කියනවා. ධහමට ආපු කෙනාට මොකද කරන්න කියන්නේ කියලා කියනකොට ඒත් උත්තරේ තියෙන්නේ සතර සතිපට්ඨානෙමයි වඩන්න ඕන කියලා. මාර්ගඵල ලබන අයටත් සතර සතිපට්ඨානෙම තමයි වඩන්න ඕන. මාර්ගඵල ලබලා ඔක්කොම කරලා ඉවරයක් කළා වැඩ කටයුතු ටික ඉවරයක් කරපු රහතන් වහන්සේලාට සතර සතිපට්ඨානෙම තමයි වඩන්නේ. දැන් තේරෙනවද? මේ සතර සතිපට්ඨානය ওই විදිහට ස්තර ස්තර හැටියට වෙනස් වෙලා යන්නේ කොහොමද කියන්නේ? අපිට ඇත්තටම සමානක් කියලාට බැරි වෙන්න පුළුවන් ආපස්සට මුලට යන්න. නමුත් රහතන් වහන්සේලා කොච්චරනම් සන්තෝෂෙන් ආපස්සට යනවද නැතිනේ. කොයිතරම්නම් දැනසිච්ච කොයිතරම්නම් නිදහස් වෙච්ච ජීවිතයක් උන්වහන්සේලා භුක්ති විඳින හැදනේ. මම විශ්වාස කරනවා මේ කියාපු සූත්‍රය හරහා අන්න ඒ වගේ කාරණා මට කියන්න පුළුවන්කමක් හම්බ වුණා කියලා මම විශ්වාස කරනවා වගේම අද පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ දේශනා පෙළ ගැන හෝ අද දේශනාව ගැන වචනම කෙරෙන තැනක් තියෙනවා නම් හෝ ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් හෝ අදහසක් තියෙනවා නම් අපි ඒක ගැන අද ඉස්සෙල්ලම සාකච්ඡා කරමු කමටහන් වර්තාවන්න වලට කලින්. ඉතින් එතකන් මේ කියලා දුන්න දේවල් වලින් ඔයත්ගේ ජීවිත දුකෙන් තොර විදිහට පෝෂණය කරගන්න බලන්න. ওই විදිහට අභ්‍යන්තරිකව පුරුදු කරපු ඒ ධහම සාමාන්‍ය ජීවිතයේදී සාමාන්‍ය ජීවිතයේදීත් භාවිතා කරන් ඉගෙන ගන්න බලන්න. ඉගෙන ගන්න පුරුදු වෙන්න. අනේ මුණාම අර ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්ංගමාය ඥායස් අධිගමාය නිබ්බානස්සතාය කියන මේ කියන කාරණාවන් අපිට අපේ ජීවිතය තුළ ස්පර්ශ කරන්න පුළුවන් කමක් හම්බ වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. සුදුනාටම කරනවා සර්. හන්ද මයං ධම්ම කතාය සාදුකං දදාමසේ මේ සදහම් දේශනාවේ කුසලයේ අප සියලු දෙනාම සාදු සිතින් අනුමෝදන් වෙමු සාදු සාදු අනුමෝදන් සාදු සාදු අනුමෝදන් සාදු සාදු අනුමෝදන්